හිමියෙන්ම මේ පංචශීලය ආරක්ෂා කරන්න. ඒ නිසා සියලු වැරදි හදාගෙන උත්සාහයෙන් වීරියෙන් අකුසලයෙන් වළකින්න දක්ෂ වෙනවා. ඒකට තමයි අපි කියන්නේ සබ්බ පාපස්සා කරන. පාපී අකුසලෙන් අපි වළකිනවා. අකුසල් මං කරන්නේ නෑ කියලා විතරක් හිතෙන් ඉඳලා හරියන්නේ නෑ. ක්‍රියාවෙන් වළකිනවා වගේමයි වෙච්ච අකුසල් ගැන හිත හිතා පසුතැවෙන්න හොඳත් නැහැ. අපි අකුසලයක් ගැන හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසලේ වැඩෙනවා. මම මේ වගේ වැරදි වැඩ කරා මම මේ වගේ පව්කම් කරා මගේ අතින් මේ වගේ වැරදි වැඩ වුණා කියලා නිතර නිතර සිහි කර කර හිටියොත් පුංචි අකුසලයක් වුණත් හිතන්න හිතන්න බලවත් වෙනවා. දේශනාවේ තියෙනවා බන්දුල මේ මල්ලිකා දේවිය කියන බන්දුල මල්ලිකාව නෙමෙයි කෝසල මල්ලිකා. මල්ලිකා දේවියලා දෙන්නෙක් හිටියා. බන්දුල සෙන්පතියගේ හිටපු මල්ලිකා දේවියට කියන බන්දුල මල්ලිකා. කොසල් රජුරවන්න හිටියා බිසවක් මල්ලිකා දේවිය කෝසල මල්ලිකා. මේ කෝසල මල්ලිකා බොහෝම සද්ධාවන්ත කෙනෙක්. රජුරෝ එක්ක එකතු වෙලා අසද්දෘශ්‍ය මහා දානයක් දුන්නා. විශාල පිනක් කරා. බුදු කෙනෙකුට දෙන්න පුළුවන් ඉහළම දාණය. බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා වෙනුවෙන් මේ දානි පිරිනැමුවා හැම රහතන් වහන්සේ නමකටම පිටිපස්සෙන් ඇතෙක් මුතු කුඩයක් දරාගෙන ඉන්න විදිහට පිහිටවල තමයි දානි දුන්නේ. මේක මහ පුදුම දානයක්. එතකොට මේ වගේ පින්කම් කරා රජ්ජුරුව පවා බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ ගැන වැරදි දෙයක් හිතුවොත් මල්ලිකා දේවී ඉක්මනට නැගිටලා කියනවා හා හා රජතුමනි එහෙම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි කියලා රජ්ජුරුවන්ව නිවැරදි කරා. හැබැයි මල්ලිකා දේවියට තමන්ගේ අතින් වෙච්ච වැරද්දක් අකුසලයක් තිබ්බා. ඒක හිත හිතා හැමදාම පසුතැවෙනවා. මම මේ වගේ පව්කමක් කරා නේද? මගේ අතින් මේ වගේ වැරද්දක් වුණා නේද කිය කියා හිතනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මරණාසන්න වෙච්ච වෙලාවේ කරපු පින සිහි කරගන්නේ නැතුව අකුසලේ මතක් වුණා. දින 7ක් අපායකට වැටුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා පින බලවත් නිසා අපායේ ආයුෂ අඩුයි. හැබැයි මරණ මංචකයේ අකුසලයේ බලවත් කරගත්ත නිසා දින කීපයකට හරි අපායට ඇදිලා ගියා. අන්නේ නිසා අපි අතින් වෙච්ච වැරදි අකුසල් සියල්ල අපි සීලයක පිහිටියට පස්සේ මම දැන් සීලවන්ත කෙනෙක්. මම අකුසල් කරන්නෙත් නෑ වෙච්ච අකුසල් ගැන හිත හිතා පසුතැවෙන්නෙත් නෑ ඒවා හිතෙනුත් අයින් කරන්න දක්ෂ වෙන්නට ඕන. අන්න සබ්බ පාපස්සකරණම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කුසල් වඩන්න, පින් කරන්න, කුසලස් උපසම්පදා. අපි හැම වෙලාවෙම අපේ සිත, කය, වචනෙන් අකුසලෙන් වැළකුණා වගේම කුසලයට යොමු කරන්න ඒ නිසා තමන්ගේ ශක්ති පමණින් දම් පින්කම් වලේ දෙනවා. සීල් රකින්නවා, භාවනා කරනවා, ගුණධර්ම පුරනවා. එතකොට මේ වගේ ධර්මයේ දියුණු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අන්න එතකොට තමයි අපිට කරපු පින ගැන සිහි කර කර සිහි කර කර දවස ගානේ සතුටු වෙනවා. අපි මොනවා හරි දානයක් දුන්නා නම් මොකක් හරි පිනක් කරා නම් මොනවා හරි යහපත් දෙයක යෙදුණා නම් ඒ කරපු දේ නිතර සිහි කරන්න ඕන. දැන් දානි දීලා ඉවර වුණා කියලා පින ඉවර වෙන්නේ මරණ මංචකයේ දක්වාම මගේ ජීවිතේ මම මේ වගේ පින්කම් කරා. මගේ ජීවිතේ මම මේ වගේ පින්කම් කරා කියලා කරපු පින්කම් සිහි කරන්නට ඕන. අන්න එහෙම පින ගැන හිතන්න හිතන්න පින ගැන සිහි කරන්න සිහි කරන්න තමයි පින බලවත් වෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තනේ. කරපු පින්කම් අමතක වෙන්න දෙන්නේ හිතෙන් අයින් කරන්නේ අකුසල්. හිතේ සිහි කර කර බලවත් කරන්න ඕන කුසල් ටික. ඒ නිසා කරපු පින්කම් පින් පොතක ලියා ගන්න. දවස ගානේ සිහි කරනවා. මම මේ වගේ පින්කම් කරා මේ වගේ පින්කම් කරා කියලා මතක් කරගන්න. දැන් හිතන්න කවුරුවත් පව් පොත් ලිව්වද? එහෙම තියනවද? නෑනේ පින් පොත් තමයි ලියාගත්තේ. හැබැයි පව් පොතක් තියෙනවා. දැන් හිතන්න අපේ පින් පොත දැන් නැති වුණා. දැන් අපිට ඇවිල්ලා තියෙනවනේ ඩයරියක්. ඕකේ ලියන්නේ මොනවද අපි? මේ ගෙවල් වල ප්‍රශ්න, ගුටි කාපු ඒවා, රණ්ඩු වෙච්ච ඒවා ඕවා නේද වැඩිපුර ලියලා ඇත්තේ. එතකොට අපි අවුරුදු ගානකට පස්සේ හරි පරණ ඩයරි ටිකක් පෙරල පෙරල කියවුවොත් මොකද වෙන්නේ? අර අමතක වෙලා ගිය ප්‍රශ්න මේවා නිකන් තුවාල පෑරෙනා වගේ ඇවිස්සෙන්නේ නැද්ද? ඇවිස්සෙනවා. ඒ නිසා ඩයරියක් වුණත් අපි තියාගන්න ඕනේ පින්කම් ලියන්න. අද දවසේ මම මේ වගේ පින්කමක් කරා අද මම මේ වගේ දෙයක් කරා මේ වගේ දෙයක් කරා කියලා තමන්ගේ ජීවිතේ කරපු පුංචි පින හරි ඩයරි එක හරි ලියලියා සිහි කර කර සතුටු වෙන. පින ගැන ලියන්න ලියන්න හිතන්න හිතන්න පින් කරන්න කරන්න පින බලවත් එහෙම පින බලවත් උනේ නැත්නම් මරණාසන්න වෙනකොට අපි අන්ත අසරණයි. මේ ළඟදී මං අම්මා කෙනෙක් බලන්න ගියා ඉස්පිරිතාලේ. අත් දෙකම ඇඳට තියලා ඇඳේ උඩ ඇඳට තියලා ගැට ගහලා කකුල් දෙකත් ගැට ගහලා කටටත් පටියක් දාලා ඉවර වෙලා ගැට ගහලා තියෙනවා. මං කිව්වා පිරිත් කියන්න පොඩ්ඩක් මේ කට ලෙහන්න කියලා. අනේ හාමුදුරනේ කට ලෙහන්න බෑ හාමුදුරන්ට අහගෙන ඉන්න බැරි වචන වලින් බණී කීවා. අවුරුදු 82ක්ද 83ක්ද යම්මට. මෙන් කට ගැට ගහලා තීදි තමයි අපි පිරිත් කීවේ. බලන ජීවිතවල හැටි. ඉතින් මං ඇහුවා ඇයි ඉතින් මේ අම්මට මෙහිම වුනේ මේ අම්මා ඉන්නක අනේ හාමුදුනේ කීවට අහන්නෙම නෑ. උදේ ඉඳන් රෑ වෙනකන් ටෙලි නාට්‍යවලම තමයි කිව්වා හිටියේ. මිලෝ බණක් ඇහුවේ නෑ කියෝ. ගෙදර දරුවෝ බණ ඇහුවත් අම්මට ඒක හරියන්නේ නෑ. ඔන්න වෙච්ච දේ. අන්න ඒ නිසා නිතර බනහන්න පුරුදු වෙනවා නම් නිතර ධර්මයේ සිහි කරගන්නවා නම් ඒ ධර්මයේ බලවත් කරගන්න පුළුවන්. අන්ත අසරණයි. ඒ ස්පීතාලේ හිටපු කීප දෙනෙක් මාව දැකලා ඉතින් ඇවිල්ලා වට කරගත්තා. ඒ මිසී කෙනෙක් කියනවා අනේ හාමුදුරනේ මේ ළඟ ඇඳක ඉඳලා මෙන්න මෙතන අම්මා කෙනෙක් නැති වුණා කියෝ දැන් සති දෙකක් විතර ඇති කියෝ. ඒ අම්මා ඒත් අවුරුදු 85ක් විතර කියෝ. ඉල්ලන්නෙම මට අමු මස් දියක් මට ලේ ඕන ලේ දියම් කියනවලු. බලන්න අවුරුදු 85යි. ඔන්න අකුසල් වල තියෙන භයානකකම. ඉතින් මේ මිසීලා කියනවා හාමුදුරනේ ඔය වගේම අපි ගැට ගහලා තමයි කියව තියාගත්තේ මොනව කරන්නද ඉතින්. ගැට ගහලා බැඳලා හිටියේ කියව. දවසක් දරුවෝ කෑම අරගෙන ඇවිල්ලා ඉතින් උයාගෙන ඇවිල්ලා අම්මට කවනවා. කන්නේත් නැහැ කියලා කටක් දෙකක් කාලා කෙල ගහනවා පිගානට ගහනවා කියලා මට මස් දියම් මස් දියම් කියනවලු. ඒ වෙලාවේ මං ගෙදරින් කෑම හදාගෙන ආවා. හැබැයි අම්මට කවනකොට ඉතින් ලෙහෙලා ඉවරලා ඇඳේ වාඩි කරලා මේ ළමයි අනලා කැව්වා. කවනකොට කටක් දෙකක් කන ගමන් හොරේන් බලාගෙන හිටියා. බලන්න ආපු නෑදෑයෙක් බීම බෝතලයක් ගෙනත් තියලා. මේ જાතිය බීම බෝතලයක්. වීදුරු බෝතල් මේක දිහා බලාගෙන තමයි කෑම කෑවේ. එහෙම කෑම කකා ඉඳලා කෑම ටික කවලා අර දරුවෝ ගියා අම්මේ මං පිඟාන හොදගෙන එන්නම් කියලා ගියා. යනකන් ඉඳලා වටපිට බැලුව බෝතලේ ගත්ත ගමන් ගැහුවා ඇඳට. ඇඳට ගහලා බෝතලේ කුඩු කරගෙන අර කැඩිච්ච වීදුරු කටු වලින් ඇනගත්ත තමන්ගේ අතට. ඇනගෙන ගලන ලේ ටික එතනට කට තියලා බීගෙන බීගෙන ගියා කියලා. ඔන්න හිතන්න අවුරුදු 85 වෙනකොට අම්මට වෙච්ච දේ. අර බීම බෝතලේ ඇබට ගහලා කඩලා Tamange මතට ඇනගෙන ගලන ලේ ටික කට තියාගෙන උරාගෙන බොනවා කියෝ. එතකොට පේනව නේද මේ මිනිස්සෙද්ද? මිනිස්ස ස්වරූපෙන් හිටියට පේන්නේ නැද්ද මොකද වෙලා තියෙන්නේ කියලා? දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා ධර්මයක් නැති වුණොත්. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පින්දහම් කරගන්න කුසල් බලවත් කරගන්න. මරණාසන්න වෙනකොට අපි කරපු පින කුසලයේ බලවත් කරගන්න පුළුවන් වුණොත් ඒ වගේ දරුණු බලවේග වලට ගොදුරු වෙන්නේ නැහැ. පින බලවත් කරගන්න ඕන. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තා. පුළුවන් තරම් පින්කම් කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා. Tamange ශක්ති පමණින් මොනවා හරි පින් දහම් කරන්න ඕන. ඒ කරන පින්කම් හිත හිතා හිත හිතා සතුටු වෙන්න ඕන. මගේ ජීවිතේ මම මේ වගේ පින්කම් කරා. මගේ ජීවිතේ මම මේ වගේ පින් දහම් කරනවා කියලා කරන පින සිහි කර කර සිහි කර කර සතුටු වෙන්න. අන්න එතකොට තමයි මේ පින බලවත් වෙන්නේ. දැන් හිතන්න මනුස්ස ජීවිතේ අවාසනාවන්තම ටික තමයි බොහෝ දෙනෙකුට වයසට යනකොට කල්පනාව නැති වෙනවා. දැන් හිතන්න අපිට සිතයි කයයි කියලා දෙකක් තියෙනවානේ. වයසට යන්න යන්න කය දුර්වල වෙනවා. ඒක වළක්වන්න පුළුවන්ද? ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. කය දුර්වල වෙනවා. කෙස් ටික පැහෙනවා. හැම රැලි වැටෙනවා. දත් ටික හැලෙනවා. සමහර වෙලාවට එක තැන ජරා ජීර්ණ වෙන්නත් පුළුවන්. එතකොට ඕක වළක්වන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේටත් ඕක වුණානේ. උන්වහන්සේත් වයසට ගියාත් ඒ තරම් ජරා ජීර්ණ නොවුනත් බුදුරජාන් වහන්සේත් වයසට ගියා. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද දැන් හරියට තථාගතයන් වහන්සේගේ ශරීරේ ජග්ගර සකටම් කියන දිරාගිය කරත්තයක් වගේ කියන. බොහොම අමාරුවෙන් තමයි කියනවා මේක පිළිසතර කරලා මේ තියාගෙන ඉන්නේ. බුදු කෙනෙක් පරමායුෂ තියෙද්දී ඒ වෙනකොට අවුරුදු 120ක් පරමාවිෂ තිබුණත් ඒකෙන් ආවිෂ කොටසක් ඉතිරිව තියෙද්දි පිරිනිවන් පානවා. ඒකට හේතුව තමයි බුදුරජාන් වහන්සේට අවුරුදු 120ම වැඩ ඉන්න පුළුවන්. ඊට පෙර සම්බුදු කෘත්‍ය අවසන් කරනවා. අවසන් කරලා තමයි පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ හොඳටම වයසට ගිහිල්ලා මුළු ශරීරෙම රැලි වැටිලා වයෝවෘද්ධ වෙලා දෙව් මිනිසුන්ට අනේ බුදුරජාණන් වහන්සේටත් මෙහිම වුණාදෝ කියලා හිතෙනවනේ. ඊට පෙර බුදු කෙනෙක් පිරිදිවන් පානව සම්බුදු කෘත්‍ය අවසන් කරලා. හැබැයි අපිට පේනවා එතකොට වයසට යනවා කියන එක කාටත් පොදු වෙච්ච දෙයක්. ඒක වළක්වන්න බෑ. හැමෝම වයසට යනවා. හැබැයි පින්වතුනි කය වයසට ගියාට හිතේ ස්වභාවය තමයි හිත වයසට යන්න යන්න සිහි කල්පනාව දුර්වල වෙන්න පුළුවන් ධර්මයේ දියුණු කරේ නැත්නම් භාවනා කරන කෙනාට හිත දියුණු කරන කෙනාට සතිපට්ඨානෙ වඩන කෙනාට සිහිය දියුණු කරගත්ත කෙනාට හිත දුර්වල වෙන්නේ නැතුව සිහි මුලා වෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් ධර්මයේ දියුණු කරලා නැත්නම් පින් කරලා නැත්නම් කුසල් වඩලා නැත්නම් වෙන්නේ වයසට යන්න යන්න කය දුර්වල වෙන්නේ යම්සේද ඒ වගේම මනසත් දුර්වල වෙනවා. භාවනා කරලා නැති සිහිය දියුණු කරලා නැති කෙනා වයසට යන්න යන්න කල්පනාව නැති වෙනවා. වයසට යන්න යන්න කෑවද බීවද අමතකයි. නෑදෑයෙක් මතක නෑ. ඥාතියෙක් මතක නෑ. දරුවෝ අඳුන ගන්න බෑ. අන්තහසරණයි සත්තු වගේ සමහර. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් මේ හොඳ සිහි කල්පනාව තියෙන වෙලාවේ නුවණ තියෙන වෙලාවේ හැම දිනාම එකමුතු වෙලා අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහයක් ගන්නට ඒක තමයි බේරෙන්න තියෙන ක්‍රමේ වෙන විකල්පයක් නැහැ අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නනවා පුළුවන් තරම් අපේ හිත අකුසල් වලින් වළක්වනවා වෙච්ච අකුසල් ගැන හිතන්නේ නැතුව හිතෙන් පවා ඒව බැහැර කරනවා සබ්බ පාපස්සා කරනවා කුසලස් උපසම්පදා දාන සීල භාවනාදී පින්කම් වල යෙදෙනවා පින් කරනවා කුසල් වඩනවා බෝධිපාක්ෂික ධර්ම ධර්මාවබෝධයට උපකාර වෙන කුසල් දහම් දියුණු කරගන්න සචිත්ත පරියෝදපණම් තමන්ගේ හිත দমনය කරන්න කියන ඒ තුලින් තමයි සිහිය රැකෙන්නේ සිහි මුලා වෙන්නේ නැතුව සිහි කල්පනාව දුර්වල නොවි හොඳ සිහිනුවණින් මැරෙන්න නම් සිහිය දියුණු කරන්නට ඕන දැන් හිතන්න වයසට යන්න යන්න කල්පනාව දුර්වල වුණොත් සිහි කල්පනාව නැති වුණොත් මරණාසන්න වෙනකොට ඒ මනුස්ස ජීවිතේ වටිනාකමක් තියනවද? Tamanට කරපු පිනක් කුසලයක් මතක් කරගන්න පුළුවන් වෙයිද? පුළුවන්ද? මම මේ වගේ පින්කම් කරා මම මේ වගේ පින්කම් කරා නේද කියලා සිහි වේද සිහි කල්පනාව නැත්නම් සිහි වෙන්නේ නැහැ. ඊළඟට ඔබ හිතන්න දැන් අම්මා තාත්තා හරි ඥාතියෙක් හරි වයසට ගිහිල්ලා සිහි කල්පනාව නැති වෙච්ච කෙනෙක් නා දරුවෙකුටවත් පුළුවන් ද ළඟ ඉඳන් මතක් කරලා දෙන්න අම්මට මතක ධම්ම මේ වගේ දන් දීලා තියෙනවා අම්මට මතක ධම්ම මේ වගේ පින්කම් කරා තාත්තා මේ විදිහේ පින්කම් කරා කියලා කරපු පිනක් සිහි කරවන්න පුළුවන් වෙයිද ඒකේ වැඩක් තියෙයිද සිහි කල්පනාව නැති කෙනෙකුට එහෙම සිහි කරවන්න අමාරුයි බලවත් වෙන්නේ නැහැ මතු වෙන්නේ නැහැ අන්න ඒ නිසා හොඳට සිහිනුවන තිබ්බොත් විතරයි කරපු පිනක් කුසලයක් මතු කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි වර්තමානයේ අන්ත අසරණයි සිහි කල්පනාව දුර්වල වෙනවා ධර්මයේ පුරුදු කරගත්තේ නැත්නම්. ඒ නිසා අපි මොනවා කර කර හිටියත් ධර්මයේ දියුණු කරගත්තේ නැත්නම් අපේ ජීවිතය අන්ත අසරණයි. දැන් හිතන්න මිනිස්යන්ට වෙන දේ. මුලින් ඉඳන් නිකන් අවංකව හිතන්න. ඔන්න ළමා කාලේ දැන් ඉතින් ওই ළමා කාලේ දැන් ඉතින් මේ දරුවන්ගේ වගේ වයස්වලදී ජීවිතයෙන් බරක්පතලක් තේරෙන්නේ නැහැ. පුළුවන් තරම් දෙමව්පියෝ ගහ ගහ හරි ඇදගෙන යන්නේ කොහෙටද? උගන්වන්න. විභාග පාස් කරවන්න පන්තිවලට, ඉස්කෝලවලට අවුරුදු 18න් ඉවර වෙන්නෙත් නැහනේ. එතනින් පස්සේ විභාග කර කර අවුරුදු 30ක් 35ක් වෙනකම්ම ඉගෙන ගන්නවා ජීවිතේ. ඊට පස්සේ ඔන්න ගියක් දොරක් හදාගන්න. ජීවිත කාලෙම මහන්සි වෙන්නේ ඊවට. ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න, විවාහයක් වෙන්න. විවාහ වුණාට පස්සේ තව ප්‍රශ්න ගොඩක්. ඊළඟට දරුවෝ හම්බෙනවා. ඒ අයට යුතුයකම් ඉෂ්ට කරන්න, වගකීම් තියෙනවා. මෙහෙම ඉඳලා ඉඳලා කොහොම හරි ණය වෙලා ජීවිත කාලෙම දුක් විඳලා දුක් විඳලා හිතනවා කමක් නැහැ. දරුවෝ හරි තැනකට ආවට පස්සේ අපිට නිදහසක් හම්බෙයි කියලා. ඔහොම ඉඳලා ඉඳලා ඔබ හිතන්න යම්තම් දරුවෝටත් දැන් උගන්වලා ඔක්කොම කරලා දරුවෝත් තැනකට එනවා කියලා. ඒ කටයුතු කරලා ආපස්සට හැරිලා බලනකොට Tamanට ධර්මයක් දියුණු කරගන්න තියා හිටගෙන ඉන්නවත් බෑ. ඇඟේ අමාරු, කොන්දේ අමාරු, රටේ නැති ලෙඩ රෝග, තියෙන ලෙඩ ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ සිහි කල්පනාවක් නැහැ, භාවනා කරන්නත් බෑ, ධර්මය අහන්නත් බෑ. වයසට ගිහිල්ලා ධර්මයට යොමු වෙන්න හිතන බොහෝ දෙනෙකුට උනේ ඕක. ඊට පස්සේ ධර්මයේ මතක් වෙන්නේ අහන බණ මතකත් නැහැ. සිහිය පිහිටන්නේ භාවනා අරමුණකට ඉඳ ගන්නවත් බෑ. අඩු ගානේ භාවනා මානසිකාරය තියා ඉඳගෙන ඉන්න බෑ විනාඩි 5ක්. එතකොට දැන් ඔහොම ඉඳලා වයසට යනකොට දැන් කරපු අකුසල් බලවත්. පස්සේ බැරිය පස්සේ බැරිය අපිට තව කල් තියෙනවා කිය කියා හිටියා. දැන් මොකද වෙන්නේ වයසට ගියාට පස්සේ ওই බොහෝ වයසක අයට තියෙන්නේ දැන් හිතන්න අවුරුදු 70 65 80 වගේ වෙනකොට සමකාලීන අය බොහෝ දෙනෙක් ගම් වල එහෙම ඉතින් මැරෙනවනේ නේ. එතකොට ලොකු බයක් ඇති වෙනවා. දැන් තමන්ගේ වයසේ අය පෙට්ටි වලින් එහෙම එක එක කෙනා අරගෙන යනවා දකින්නකොට Tamanට ලොකු බියක් උපදිනවා. ඒ බිය එනකොට Tamanට ධර්මයේ එකපාරට සිහි කරගන්න මතක නැහැ. දැන් මට කොයි වෙලේ ටිකට් එක ඇදෙයිද කියලා බය හිතෙනවා ඊට පස්සේ. එහෙම බය එන්න එන්න ධර්මයේ සිහි වෙන්නේ නැහැ. ධර්මයේ සිහි කරගන්න බැරුව යනවා. අන්නේ නිසා දැන් දැම්ම අප්‍රමාදී වෙන්නට ඕන. වයසට යනකම් ඉන්න එපා. සිහිනුවන තියෙන වෙලාවේ ධර්මයේ පුරුදු කරගත්තොත් වයසට ගියාට පස්සෙත් හිත හිතා සතුටු වෙන්න පුළුවන්. දැන් බලන්න අපි හිතමු වයසට යන එක කවුරුත් වයසට යනවනේ. දැන් හිතන්න මෙහෙම ධර්මයේ හොඳට පුරුදු කරලා වයසට ගිය කෙනෙක් ගැන හිතන්න. එහෙම කෙනෙක් එක්තැන් වුණා කියලා. දැන් නැකිට ගන්න බෑ. එක්තැන් වෙලා වයසට ගිහිල්ලා. ධර්මයේ පුරුදු කරලා තිබ්බ කෙනෙකුට පුළුවන් එක තැනකට වෙලා හිටියත් බුදු ගුණ සිහි කරගන්න පුළුවන්. බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. එක්තැන් වෙලා හිටියත් සිහි කල්පනාව තියෙන කෙනාට ධම්මානුස්සතිය වඩන්න පුළුවන්. අනිත්‍ය සිහි කරන්න පුළුවන්, මෛත්‍රිය වඩන්න පුළුවන්, ධර්ම මානසිකාරයක හිත පවත්වන්න පුළුවන්. ධර්මයක් පුරුදු කරන්නේ නැතුව වයසට ගියාට පස්සේ කල්පනා කරගන්න දෙයක් නැහැ. සිහි කරගන්න දෙයක් නැහැ. අතහරින්න බෑ. මතක් වෙන්නේ නැහැ ධර්ම කරුණ. හැම වෙලෙම මතක් වෙන්නේ Taman ගොඩ ගහගත්ත දේවල්, Taman ආස කරපු දේවල්. මේවා මන් දාලා යන්නේ කොහොමද කියලා විශාල බයක් ඇති ගැනීමක් මරණාසන්න වෙනකොට හිතට ඇති වෙනවා. අන්න ඒ නිසා මරණය ඉදිරියේ විශාල පිරිසක් අන්ත අසරණයි. ඒ අසරණ වෙන්නේ අප්‍රමාදී නොවිච්ච නිසා. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ධර්මයේ පුරාම අපිට පෙන්නලා දෙන්නේ අප්‍රමාදීන සම්පාදේත. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ හැම තැනම අපිට පෙන්නන දේශනා. මහණෙනි අප්‍රමාදී වෙන්න. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළ මේ මහ පොළොව ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර විශාලම පියවර පිහිටන්නේ ඇතෙකුට. ඇතෙක්ගේ පියවර සටහන ඇතුලෙන් ඕනම සතෙක්ගේ පියවරක් ඇතුල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අප්‍රමාදී බව කියන වචනේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියලුම ධර්මයන් ඇතුල් කරන්න පුළුවන් කිය. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේම කැටි කරලා තනි වචනයකට ගත්තොත් ඒ තුල තියෙන්නේ අප්‍රමාදී භාවය. අප්‍රමාදීව දන් දෙන්න, අප්‍රමාදීව සීල් රකින්න අප්‍රමාදීව භාවනා කරන්න අප්‍රමාදීව ගුණධර්ම පුරා ගන්න අකුසල් ප්‍රහාණය කරගන්න කුසල් වඩා ගන්න හිත දමනය කරන්න අප්‍රමාදීව ධර්මයේ කරා යන ක්‍රමේ තමයි ධර්මයේ පෙන්වන්නේ අන්න ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වුණොත් විතරයි අපිට ධර්මයේ පුරුදු කරගන්න පුළුවන් මරණය ඉදිරියේ අසරණ වෙන්නේ නැහැ අප්‍රමාදීව ධර්මයේ පුරුදු කරගත්ත කෙනා ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්න මම පුංචි සිදුවීමක් කියන්නම් ඔබට. මීට අවුරුදු 5කට විතර කලින් මම ටිකක් ළඟින් ඇසුරු කරපු මහත්ෙක් මරණාසන්න වෙලා නැති වුණා. එතුමා බොහෝම සරල ජීවිතයක් ගත කරගෙන බණ භාවනා කරගෙන හිටපු කෙනෙක්. ඉතින් වයසට ගිහිල්ලා ඒ දරුවෝ දෙන්නම පිටරටවල් වල පදිංචි වෙලා. එක දරුවෙක් ඇමරිකාවේ අනිත් එක්කෙනා ජපානයේ. නේ දරුවන්ගේ ගෙවල් වලත් ඉඳලා හිටලා ගියා. ඒ නෝනයි මහත්තයයි වයසට යනකම් බොහොම ආදරෙන් දෙන්න ජීවත් වුණා දෙන්නම සිල් ගන්න යනවා භාවනා කරන්න යනවා එකට තමයි කොහෙ ගියත් දහම් වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙහෙම ඉඳලා මේ මිනිස්සයා මරණාසන්න වෙලා ස්පිරිතාලයට ඇතුල් කරා. ඉස්පිරිතාලට ඇතුල් කරපු වෙලාවේ මට පණවිඩයක් කියලා තිබ්බා බලන්න ගිය කෙනෙකුට කියලා අනේ හාමුදුරන්න මාව බලන්න ඉන්න කියන්න කියලා. ඉතින් මට රෑ පණවිඩය හම්බුණාට පස්සේ මං හිතුවා දැන් දරුවෝ දෙන්නම පිටරටනේ. දැන් මරණාසන්න වෙච්ච වෙලේ මතක් වෙනවා ඇති අනේ මගේ දරුවෝ මන් ළඟ හිටියානම් කියලා කෙනෙකුට හිතෙනවන්නේ. කවුරුත් නෑ දැන්. අර නෝනා විතරයි. ඉතින් මං හිතුවා මං ගිහිල්ලා මේ වගේ ධර්ම කරුණු ටිකක් කියලා කරපු පින සිහි කරවලා හිත හදන්නම් කියලා උදේ පාන්දර මං ගියා. ඉස්පිරිතාලට ගිහිල්ලා ලෙඩා ළඟට යන්න කලින් පෞද්ගලික රෝහලක හිටියේ ඒ වෝඩ් එකේ දොස්තර හම්බුණා. දොස්තරගෙන් අහපුවාම කිය හාමුදුරනේ මේ ජීවත් කරවන්න අමාරුයි තව දවසක් උපරිම දෙකක් ඉඳී කියෝ. ඊට පස්සේ මම කාමරයට ගියා. මාව දැක්ක ගමන් අත් දෙක එකතු කරලා වැඳගත්තා. වැඳගෙන මට කියනවා හාමුදුරුවනේ මට යන්න තැනක් තියෙනවා කියන. ඔන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනාගේ ප්‍රයෝජනේ. හාමුදුරුවනේ මට යන්න තැනක් තියෙනවා කියන. මං හොඳට සිය දැකපු කෙනෙක්. මං හොඳට පිංකම් කරගත්ත කෙනෙක්. මම දැන් සුගතියේ හිත පිහිටවාගෙන ඉන්නේ කිය. තුසිත දිව්‍ය ලෝකේ මං හිත පිහිටවාගෙන කිව ඉන්නේ. එහෙම කියලා මට කියනවා නේ හාමුදුරනේ මං ඔබ වහන්සේට එන්න කීවේ මට සමා වෙන්න කීවා. මං ධර්මයේ සිහි කරගෙන මං සුගතියේ හිත පිහිටවාගෙන මේවා අතහරින්න උත්සාහ කරනකොට මට අතහැර ගන්න දෙන්නේ නැහැ කිව්වා මේ ගෑණි මෙතන ඉඳන් අඩා වැළපෙනවා කිව්වා. අනේ හාමුදුරනේ අර රටේ ඉන්න ළමයින්ටත් පණවිඩය යවලා දැන් ඒ ළමයිනුත් මගේ එනවා කිව්වා. දැන් මේ මිනිස්සයා බයයි අර ළමයි දෙන්න ඇවිල්ලා කෑ ගහගෙන නැගට පැන්නොත් අනේ තාත්තේ කියලා දැන් ධර්මයේ සිහි කරලා ඉවරයි. ඉතින් මට කියනවා අනේ හාමුදුරනේ මට කරන එකම උදව්ව තමයි කීවා මගේ හුස්ම ටික යනකම් මේ බිරිඳවයි නෑදෑයන්වයි මෙතනින් අයින් කරලා තියන්න කියව මට ධර්මයේ සිහි කරගෙන පණ යන්න ඉඩ දෙන්න කියව. මැරෙන්න ඉඩ දෙන්න කියව. දැන් මට පුළුවන් මෙතනින් යන්න කියලා පන්නන්න. මමත් අසරණයි. ඉතින් මං කීවා දැන් ඇහුණා නේද මේ මහත්තයා කියපු දේ. මං කීවා මගේ ජීවිතේ ඔහොම සුගතිය යන්න උත්සාහ කරන ධර්මයේ සිහි කරගත්ත මරණ මංචකේ ධර්මයේ හිත පිහිටවාගෙන සුගතියක යන කෙනෙක් දැක්කමයි. ඒ නිසා ස්වාමියා වුණත් කෑ ගහගෙන අඬලා වැළපිලා ඒ මිනිස්සයව අසරණ කරලා හිතට තරහක් ද්වේෂයක් ඇති කියලා දුගතියක වැටුණොත් Tamanට ජීවිත කාලෙම දුක් විඳින්න වෙයි කියෝ. අන්න ඒ නිසා කෑම ටික දෙන්න, බේත් ටික දෙන්න, කතා කරොත් විතරක් කතා කරන්න කියලා පොරොන්දු කරගත්තා ඈතට වෙලා ඉන්න. පේන්න අඬන්න එපා, කතා කරන්න එපා, වද දෙන්න එපා කියලා පොරොන්දු කරගත්තා. යන්තම් මේ මිනිස්යාගේ පිනට දරුවෝ දෙන්න ලංකාවට ගොඩ බහින්න පෙර දවසේ රෑ මැරුණා. දැන් බලන්න ඒ වෙලාවෙත් මට අන්තිමට එනකොටත් කිව්වේ අනේ හාමුදුරනේ මං හොඳට ධර්මයේ සිහි කරනවා මං සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා සිහි කරලා දිව්‍ය ලෝකෙම හිත පිහිටවාගෙන ඉන්නේ හාමුදුරනේ මට තියෙන බය තමයි කියව ළමයි දෙන්න ඇවිල්ලා කෑ ගහලා අඬන්න ගත්තොත් මගේ හිත විසිරෙයි කියව මං කියව නෑ නෑ බය වෙන්න එපා ඔබතුමා ධර්මයේම සිහි කරගෙන ඉන්න කියලා යන්තම් ළමයි ගොඩ බහින්න පෙර මැරුණා. එතකොට බලන්න මරණාසන්න කෙනෙකුට අනතුරක් ආදරේ නාමෙන් ධර්මයේ නොදන්න ටිකක් වට වෙලා හූ තියන්න කෑ ගහන්න ගත්තොත් ඒ පුද්ගලයාට ධර්මයේ සිහි කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මෙලොව පරලොව ගැන අවබෝධයක් ඇතුව ධර්මයේ ගැන හොඳ දැනුමක් ඇතුව ජීවත් වෙන්නට ඕන. අන්න එතකොට තමයි ගිහි ශ්‍රාවකයන්ට ගිහි ජීවිතේ මෙලවත් පරලොවත් දෙකම ජය ගන්න පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි මේ කියපු කරුණු ටික හොඳට මතක තියාගෙන අප්‍රමාදී කෙනෙක් බවට පත් බුදුරජාණන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම ලෝකයට පහළ වෙලා පෙන්වලා දෙන්නේ ඔන්න ඔය අනුශාසනාව. සබ්බ පාපස්සකරණ. සියලු අකුසල් වලින් වළකින්. වෙච්ච අකුසල්වත් හිත හිතා හිත හිතා පසුතැවෙන්න එපා. අකුසලයක් හිතන්න හිතන්න හිතේ ඒක වැඩෙනවා. ඒ නිසා හිතෙන් අයින් කරන්න. දැන් හිතන්න අඟුලිමාල හාමුදුරුව. භාවනා කරන්න වාඩි වෙලා ගණන් හැදුවනම් මං අරූටත් කෙටුවා එකයි. අර පවුලේ දෙන්නෙකුට කෙටුවා දෙකයි එකයි තුනයි. අර පවුලෙන් ඇඟිලි හතරක් කැපුවා. අර පවුලෙන් ඇඟිලි තුනක් කැපුවා. ඇඟිලි කපපු ගණන් හදා හද හිටියනම් භාවනාවක් වැඩෙනවද? නෑ. එතකොට ඒ තරම් දරුණු කෙනෙකුට සියල්ල අතහැරලා වෙච්ච වැරදි පවා හිතෙන් අතහැරලා වීරිය වඩන්න පුළුවන් වුණා නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මමත් ධර්මයක පිහිටනවා. මම සීල් සමාදන් වුණාට පස්සේ අද ඉඳන් මම සීලවන්තයි. පරණ වැරදි සියල්ල හිතෙන් අයින් කරලා කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩා ගන්න. දන් දෙන්න, සීල් රකින්න, ටික ටික හරි ජීවිතේ භාවනාවක් පුරුදු කරගන්න. කාලයක් යනකොට තමයි ප්‍රතිඵල පේන්නේ. ප්‍රතිඵල තේරෙන්නේ. ඒ නිසා මෛත්‍රී භාවනාවකින් හරි පටන් ගන්න. ටික ටික ටික ටික භාවනාවක් පුරුදු කරගන්න. තමන්ගේ ජීවිතේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පින් දහම් දියුණු වෙන්න දියුණු වෙන්න කරන පින පුංචි වුණත් පින සිහි කර කර සිහි කර කර බලවත් කරගන්න. දුටුගැමුණු රජුවන්ටත් තිබ්බ කියන පින් පොතක්. ඒ නිසා ජීවිතේ කරපු පින්කම් සිහි කර කර මතක් කරගන්න වයසට ගියාම හරි දරුවෙක් හරි දැන් ඔබ ඔබේ දෙමව්පියෝ ඥාතීන් වයසට ගියාම ඔබේ යුතුයකම තමයි ඒ අය ළඟට ගිහිල්ලා ආදරෙන් මතක් කරන්න ඕනේ අම්මට මතකද අම්මා මෙහෙම පින්කම් කරා තාත්තා මේ වගේ පින්කම් කරලා තියෙනවා මේ තරම් පින්කම් කරගත්ත නේද කියලා ඒවා සිහි කරවන්න කුසල් බලවත් කරලා දෙන්නට ඕනේ ඊළඟට සචිත්ත පරියෝදපණන් තමන්ගේ හිත දමනය කරගන්න ඒකට තමයි භාවනාව හිත දමනය කරනකොට භාවනා කරනකොට වෙන්නේ සිහිය බලවත් වෙනවා ඉන්ද්‍රියක් හැටියට පිහිටනවා ඒකට ධර්මයේ කියන්නේ සති ඉන්ද්‍රිය කියලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා සති කියන්නේ සිහිය. භාවනා කරන්න භාවනා කරන්න සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත් සිහිය බලවත් වුණොත් ඉන්ද්‍රියක් හැටියට කවදාවත් එයා සිහි මුලා වෙන්නේ මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැති වෙන්නෙම සිහිය බලවත් කරගත්තේ නැති කෙනයි. අන්න ඒ නිසා අප්‍රමාදීව සිහිය දියුණු කරගන්න සිහිය බලවත් කරගෙන මමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි ඔය කියපු කරුණු ටික මතක් කරගන්න සාරාංශයක් හැටියට ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේලා දේශනා කරන මේ සියලුම ධර්මයේ කැටි කරපුවාම අපිට තියෙන්නේ සබ්බ පාපස්සා කරන. පාපී අකුසල් වලින් අපි වළකිනවා වෙච්ච අකුසල් හිත හිතා හිතේ වැඩෙන්න දෙන්නෙත් නැහැ හිතෙනුත් ඒව බැහැර කරන. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩනවා පින් කරනවා කරපු පින් ගැන හිත හිතා හිත තුල බලවත් කරගන්න. සචිත්ත පරියෝදපණං කියන්නේ භාවනාවෙන් හිත දියුණු කරලා සිහිය බලවත් කරගන්නවා සිහි මුලා නොවෙන්න. සිහිමුලා වුණොත් ජීවිතේ වටිනාකම ඉවරයි. ඒ නිසා සිහිය දියුණු කරන වැඩපිළිවෙලක යෙදේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. එහෙමනම් ඔබ හැම දිනාටමත් ඒ උතුම් බුද්ධානුශාසනාව තුළම පිහිටලා උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු.